එතකොට දැන් අපට තියෙනවා අපේ මනෝලෝකයෙන් දාගෙන මනේ මනසින් එක ඇයි ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ පිරිසුදු ජීවිතයක් නැති නිසා. යථාර්ථවාදී ජීවිතයක් නැති නිසා. ඒක නිසා මොකද වෙන්නේ? අපි වංචනිකයි. කොහෙන් මොනව හරි වංචනික බවක් එනවා. ඒ වංචනික බව එක ඉන්න නිසා හැම වෙලෙම අපේ පැත්තට ඉඩ. දැන් බලන්නකො අර විදිහට අවංකවම ගුරුවරයාට තමන්ගේ සියලුම දේ පවසනවා නම් වංචනික බවට ඉඩක් නැහැ නේද? තමන්ගේ හිතවිලි වලට ඉඩක් නැහැ නේද? ඒ විදිය ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ කෙනෙකුට මේ වංචනික බවක් කියන ගත කරන ජීවිතයක් වෙන්නේ නැහැ. තමන් තමන් රවට්ටන්නේ නැහැ. අපේ රවට්ටන ගතිය පොඩ්ඩක් හරි තියෙනවා නම් එයාට දහමක් දකින්න පැත්තට යන්න බෑ. මොකද සත්‍යවාදීනේ. රවට්ටන ගතියක්මයි පොඩ්ඩක් හරි තියෙන්නේ. අර හුරු කිරිල්ල නැහැ. එහෙනම් එයාලට ජීවිතය අපිරිසුදු ජීවිතයක් ගත කරන තැනදී අර සොහොන් පෙළෙල්ල වගේ ජීවිතේ ඉතින් එහෙම නොවන ජීවිතයක් එක්ක ගත කරද්දී අන්න අර විදිහට මේ දැන් ඔන්න මේ ආයතන හයක් කියලා යෙදෙනවා තියෙනවා හට ගන්න තියෙනවා වෙන එකක් තියෙනවා කියලා අපේ මනෝලෝක දාන්නේ නැහැ. දැන් මේ ආයතන හයක යෙදීම කියන කාරණාව දකින විදිහ තමයි හට ගන්නව නැති වෙනවා කියන මේ දර්ශනයේ සවිසුද්ධ වෙන විදිහ. එහෙම නැතුව දර්ශනයේ සවිසුද්ධ වෙන විදිහට තිබෙන ආයතන හයකුයි ඒක හට ගන්නව නැති වෙනවා කියන එකකුයි නෙමෙයි. ඉදෙන ඉදෙන ආයතනයේ හට ගන්න නැති වෙන ස්වභාවයේ දැක්ම තමයි දර්ශනයේ සවිසුද්ධ වීම. අලුතෙන් තියෙන එකක් දැක්කා කියන එක නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේක අපි මනෝලෝක වලට යන්නෙම ආයෙ තේරුම් ගන්න අපි සත්‍යවාදී නැතිව වංචනික විදියට ජීවිතය ගත කරන නිසා. අපි සත්‍යවාදී නම් කිසිදු විදිහකින් කියන්නේ අපි අපට වංචනික වෙන්නේ නැත්තම් සම්පූර්ණ විවෘත වෙනවා නම් ඒක උපරිම අවස්ථාව භික්ෂුවකට තියෙන ආචාර්යගොඩ සම්බන්ධයත් එක්ක. සම්පූර්ණ විවෘත වෙනවා. පොඩ්ඩක්වත් වංචනික නැහැ. අන්න එවැනි ජීවිතයක තමයි මේ දහමට යන්න දැන් දහමට යනවා කියන එක උපරිම සත්‍යවාදීනේ. ඉතින් උපරිම සත්‍යවාදී නම් වංචනික හංගගෙන ඉන්න බව කියන්නේ නැහැනේ කිසිම කාරණාවක් එක්ක. අන්න එයාට එයාට දැන් මේක හිතනකොට දැන් දැන් මේ භික්ෂුවර ගතට පස්සේ දැන් අර සංකල්ප වලට රිංගගන්නේ නැහැනේ. සංකල්ප වලට රිංග නොගන්නා නිසා එයාට දැන් මේකෙන් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. දැන් අපට නම් මේ ටික කිව්ව ගමන් මොකද වෙන්නේ? අරහින් ගැලපුවා මෙහින් ගැලපුවා. ඒ සත්‍යවාදී නෑනේ. ආ ඕනේ ඒක ඇත්ත. එහෙම තමයි එහෙම තමයි දර්ශනයේ සුවිසුදු වෙන්නේ කියලා. අනේ පදපරම වෙලා läග ගන්නවා. හොයන්න යන්නේ නෑ.